එහේ ස්වාමීන් වහන්සේ. තව ඊගාව මම දැන් ගිය සතියේ දික්ටියත් එක්කම මම මේක මට අහන්න කොහොමද කියලා තේරෙනවද කියලා තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් අනුශය ඊගාවට ආශ්‍රව. ඊට පස්සේ අනුශය වලින් අපි ආශ්‍රව කොට නැගෙන. එතනින් තණ්හා, තණ්හා වලින් උපාදාන. දැන් මෙතනදී අනුශය වලත් දික්ටියක් තියෙනවා. මානෙකුත් තියෙනවා. එතකොට ආශ්‍රව වලත් එහෙමමයි දැන් තණ්හාව වෙනකොට මේක මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා මට ඒක හරි පුදුමයි ස්වාමීන් වහන්සේ දැන් තණ්හාව වෙනකොට බෙදන්නේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. හැබැයි ආයි උපාදාන වෙනකොට ditthi උපාදානයකුත් වශයෙන් බෙදෙනවා. මෙතනදී අර කාම තණ්හාව ඇතුලේ නේද ස්වාමීන් වහන්සේ දැන් අර මොකද කිලේශ කාම වස්තු කාම එනවා මේ ටික පොඩ්ඩක් මට මේ මේක චුට්ටක් විග්‍රහ කරලා දෙන්න ස්වාමින් වහන්සේ දැන් ඕවා එකකට එකක් සංසන්දනය කරන්න යන්න එපා. ඕවා වෙනත් අවස්ථාවල අපේ මනසේ මතුවෙන ක්ලේශයන්, දුර්වල මනෝභාවයන්. එතකොට ඒව අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේකට පස්සෙමයි මේක එන්නේ. එහෙම නියමයක් නැහැ. ඒකට පස්සේ මේක එන්නත් පුළුවන්. මේකට පස්සේ අනික එන්නත් පුළුවන්. අන්‍යෝන්‍යව යපෙනවා. කුසල ධර්මවල ස්වභාවයත් ඒකයි, ක්ලේශ ධර්මවල ස්වභාවයත් ඒකයි. මේක රේඛීය 1 2 3 කියලා යන එකක් නෙමෙයි. 1 2 කියලා එහෙමත් වෙන්න පුළුවන්. ඊට පස්සේ 2 එකට එන්නත් පුළුවන්. ඊට පස්සේ දෙකෙන් එක පෝෂණය වෙනවා. එකෙන් දෙක පෝෂණය වෙනවා. එතකොට මෙතන තියෙන චක්‍රීය ක්‍රමය. ඒ නිසා හැම විටම මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය චක්‍රීයයි. ඒ නිසා තමයි සංසාර චක්‍රය, භව චක්‍රය කියලා කියන්නේ. ඒවා එකින් එක පෝෂණය කරනවා. ඒ නිසා ඒ ඒ තන දක්වන ධර්මතාවයේ ගති ලක්ෂණ අපි හඳුනා ගන්න ඕනේ. මේක කාම තණ්හා කියන්නේ ඇයි? භව තණ්හා කියන්නේ ඇයි? විභව තණ්හා කියන්නේ ඇයි? එතකොට ඒක අනුසය වශයෙන් තියෙනකොට ඒ තණ්හා අනුසය. එතකොට තණ්හා අනුසය කියලා අපි කතා කළාට චෛතසික වශයෙන් තණ්හා කියලා චෛතසිකයක් නැහැ. චෛතසික වශයෙන් තියෙන ලෝභ චෛතසිකය. ඒත් ලෝභ චෛතසිකය තමයි අර තණ්හා කියන ස්වરૂපයෙන් වර්ධනය වෙන්නේ. ඉතින් ඒ වගේ දැන් අපි තණ්හාව කියලා ඒකේ තියෙනවනකෝ අභිධර්මයේ තණ්හාව නැහැනේ. ඉතින් අභිධර්මයේ තණ්හා කතාවක් නැහැ. එතන තියෙන්නේ ලෝභ. ලෝභ කියන චෛතසිකේ තමයි තණ්හා, කාම, කාමච්ඡන්ද, රාග, ආසාව, ඇලීම්, බැඳීම් මේ මේ සියල්ලක් හැටියටම ක්‍රියාත්මක වෙන්නේ එකම ලෝභ චෛතසිකය. ඉතින් එතකොට අපි අර ඒ වචනෙන්ම අනිත්‍යන තියනවද කියලා බලන්න ගියොත් අපිට පටලැවිල්ලක් ඇති වෙනවා. ඒ නිසා එතන ඒ කියන නමින් එහි ගති ලක්ෂණ ටික හඳුනා ගන්න ඕන. හැබැයි මේ හැම ධර්මයක්ම ක්ලේශයන් නම් අන්‍යෝන්‍යම යපෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ.